ඉතින් කෙනෙක් භාවනා කරනවා කියලා කියන්නේ තමන්ගේ හිත වඩනවා කියන එක, හිත දියුණු කරනවා කියන එක. භාවේතබ්බන්ති භාවනා කියලා කියන්නේ මේ වැඩිම නැතිනම් සිතෙහි ඇති කරගනු ලබන මානසික දියුණුව තමයි භාවනාව කියලා කියන්නේ. මනස භාවිත කරන ආකාරය දිහා බැලුවහම ඒක තරම්ම පහසු දෙයක් නෙමෙයි. අපිට යම්කිසි ද්‍රව්‍යාත්මක දේවල් නම් අපිට අල්ලලා වෙනස් කරන්නට පුළුවන්කම තියෙනවා. අපිට අවශ්‍ය පරිදි පවත්වාගෙන යන්නට පුළුවන්කම තියෙනවා. නමුත් අපේ මනස වෙනස් කරන්නේ නැතුව, ඒ කියන්නේ අල්ලන්න අපිට අහු වෙන දෙයක්ුත් නෙමෙයි. අපිට ඒක නිවැරදිව සකස් කරගන්නවා කියන එක පහසුවෙන් සිද්ධ කරන්නට පුළුවන් කමක් තියෙන දෙයක් නෙමෙයි. හැබැයි මනස වෙනස් කිරීමකට භාජනය කරන්නේ නැතිව කවදාවත් දුකක් අපිට නැති කරනවා කියන එක සිද්ධ කරන්නට පුළුවන් කමක් නැහැ. වෙහෙස නැති කරනවා කියන එක සිද්ධ කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒකට හේතුව තමයි හැම දෙයකටම මුල් වෙන්නේ කෙනකෙනාගේ සිත නිසා. ඔබ භෞතික වස්තු සම්පත් ලබා ගැනීම සඳහා භෞතික වස්තු සම්පත් වලින් පෝෂණය වීම සඳහා ඔබේ ජීවිතය තුළ කොපමණ වෙහෙස මහන්සි වුණත් ඔබ ඒ සඳහා උත්සුක වුණත් ඔබට මානසික තෘප්තිය අහිමි නම් මානසික සැනසෙල්ල අහිමි නම් මානසික දියුණුව අහිමි නම් ඔබ දුකසේ වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා ඔබට මහා ධනස්කන්ධයක් තිබුණත්, මහා කීර්ති රාවයක් තිබුණත්, ඒ වගේම ඔබට අවශ්‍ය හැම දෙයක්ම ලැබුණත් ඔබේ මනස තෘප්තිමත් නැතිනම්, ඔබේ මනස දියුණු වෙන භාවිත දෙයක් වන දෙයක් බවට පත් වෙන්නේ නැතිනම්, ඒක සැනසීම ගෙනල්ලා දෙන්නේ නැත්නම් ඔබට මොන දේ තිබුණත් වැඩක් නැහැ. ඒ වගේම තමයි ඔබට භෞතිකව මොන දේ යහිමි වුණත් යටත් පිරිසෙන් කන්නට කෑම ටිකත් බොහොම දුකසේ හොයාගන්න මට්ටමකට කායිකවපත් උනත් අඳින්නට වස්ත්‍රය බොහොම අපහසුයෙන් සොයාගන්න තැනකට ඔබපත් උනත් ඔබ මානසිකව දියුණු නම් මානසිකව උසස් තලයක ඔබ ඉන්නවා නම් ඒ වගේම මානසිකව තැවෙන ගතියක් ඔබ තුල නැතිනම් ඔබ සතුටින් ජීවත් වෙන කෙනෙක් සැපසේ වාසය කරන කෙනෙක් ගොඩක් දෙනෙක් බොහෝ දේවල් ලබාගෙන සතුටු වෙන්නට උත්සාහවත් වුණාට අපේ සතුට රඳා පවතින්නේ මානසික තෘප්තිමත් බව මත. මසුරු මලෙන් යුක්ත, කෙලස් මලෙන් යුක්ත පුද්ගලයාට මොන දේ කොපමණ ලැබුණත් ජීවිතේ කවදාවත් තෘප්තියකට පත්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම තමයි මනස භාවිත කරන පුද්ගලයෙකුට බාහිර කුමන දේ නොලැබුණත් අකුසල මලයෙන් Tamange මනස නිදහස් වෙනකොට සැපසේ වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. චිත්තං දන්තං සුඛවහං කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒක දමනය කරන ලද සිත සුවගෙන විද්දෙනවා. සැපගෙන විද්දෙනවා. අපි හිතන විදිහට අනුව අපිට භෞතික දේවල් නැති වෙනකොට නොයේ කාර්තික අපහසුතා එනකොට අපි මේ දේවල් මත අපේ මනස ගැටීමක් එක්ක ජීවිතේට කොච්චර පීඩාවක් අපිට ඇති වෙනවද ඒ පීඩාවන් ඇති වෙනකොට අපි හැම වෙලාවකදීම ඇඟිල්ල දිගු කරන්නට උත්සාහවත් වෙන්නේ. බාහිර දේ මත තමයි අපිට මේ දේවල් එන්නේ. බාහිර වෙනස් කිරීම තුළ පමණයි අපිට සැපේ ලබන්නට පුළුවන්කම තියෙන්නේ. වෙනතනේ බාහිර දේවල් කොච්චර ලැබුණත් ඔබ සතුටින් තියන්න පුළුවන් කමක් නැහැ. ඔබ තෘප්තියටපත් වෙන්නේ නැතිනම් ඔබේ මනස යහපත්ව පවත්වා ගන්නට බෑ. යම් තැනක ඔබට මොන දේ නැති වුණත් මොන දේ අහිමි වුණත් මානසිකව ඔබට තෘප්තිය තෘප්තිමත් වන්නට පුළුවන් නම් ඔබට සැනසෙල්ල ලබා ගන්න පුළුවන් එපමණකට ඔබ පරිණතයි නම් එපමණකට ඔබේ මනස භාවිත කරන්නට දක්ෂ නම් ඔබට හැම තැනකම සතුටින් ඉන්නට පුළුවන්කම තියෙනවා ඒ නිසා සතුටින් ඉඳීමේ රහස බවටපත් වෙන්නේ භෞතික දේවල් තොරතෝංචියක් නැතුව හොයාගෙන යෑමම නෙමෙයි අපි අපේ මනස පිළිබඳව අවධානය යොමු කරලා මානසික සතුට ඇති කර ගැනීම කියන තැන. ඉතින් මානසික සතුට ඇති කර ගන්නට යනකොට භාවනාව තරම් ඒ දේ සඳහා උපකාර වනු ලබන වෙනත් දෙයක් ඇත්තේ නැහැ. භාවනාව තමයි ඒ සඳහා කරනු ලබන මහත්ම උපකාරය සිදු කරන්නේ. ඉතින් මේ භාවනාව සිද්ධ කරනකොට අපි විවිධ ස්වરૂපයන්ගෙන් විවිධ ආකාරයන්ගෙන් ජීවිතයට භාවනාව කියන දේ භාවිත කරනවා උපකාර කරගනු ලබනවා. ජීවිතේ භාවනාව සිද්ධ කරනකොට විවිධ පරාසයන් තුළ විවිධ අයත විවිධ ක්‍රමෝපායන් තුළ භාවනා කරන්නට පුළුවන්කම තියෙනවා විවිධ පරමාර්ථ සාධනය සඳහා. කෙනෙකුට తాවකාලික සිතේ සහනය සඳහා භාවනා කරන්නට පුළුවන්. තවත් කෙනෙකුට යම් සිතේ එකඟතාවයක් සඳහා භාවනා කරන්නට පුළුවන් ප්‍රශ්න ගැටළු වලින් සිත මදකට නිදහස් කරගන්නට භාවනා කරන්නට පුළුවන් කෙනෙකුට ධාරණ ශක්තිය අඩු නිසා මතක තබා ගැනීම දියුණු කරගන්නට භාවනා කරන්නට පුළුවන් තවත් කෙනෙකුට ලෝකේ තියෙන මහාම සැනසීම අවබෝධ කර ගැනීම සඳහා භාවනා කරන්නට පුළුවන්කම තියෙනවා මේ සියලු දේ අතරින් මේ ලෝකේ මහා සැනසීම වන නිර්වාණය අවබෝධ කරගන්නට භාවනා කරන කෙනාට අර කියපු අනිත් ප්‍රතිලාභ සියල්ල සාධනය කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද ඔහු අවසාන ඉලක්කය කරා යන කෙනෙක්. එතකොට අපි ගත්තහම ප්‍රධාන මාර්ගයක ගමනාන්තයකට මුල් එක තැනක ඉඳලා ගමන් කරන බස් රථයකට ඒ අතරමැද හමුවන නගරවලට පමණක් ගිහිල්ලා නතර වෙන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි ප්‍රධාන අවසාන ගමනාන්තයට අපි හිතුවොත් යාපනයේ ඉඳලා කොළඹ යන බස් එකකට ඒ අතරමඟ තියෙන නගර පහු කරගෙන තමයි මේ බස් රථය කොළඹට ළඟා වෙන්නේ. ඒකට ගමනාන්තයේ කොළඹ වෙනකොට ඒ බස් රථය අතරමඟ තියෙන නගර සියල්ලටම පැමිණෙමින් කොළඹ කරා ළඟා වෙනවා. කෙනෙකුට හැබැයි පුළුවන්කම තියෙනවා. එනම් මගින් මගට එන්නට වවුනියාවට එන්න පුළුවන්. ඊට පස්සේ කෙනෙකුට අනුරාධපුරයට එන්න පුළුවන් ඊට පස්සේ තවත් කෙනෙකුට නවුල්ලට එන්න පුළුවන් මේ විදිහට අතරමඟ තියෙන නගර සඳහා පැමිණීමේ හැකියාවක් තියෙනවා හැබැයි අවසානයේ කරා ගමන් කරන කෙනෙකුට අර අතරමඟ තියෙන හැම නගරයකටම පැමිණීම සිද්ධ වෙනවා වගේ නිර්වාණ අපේක්ෂාවෙන් තමන්ගේ මනස භාවිත කරන කෙනෙකුට අර කියන සියලු ප්‍රතිලාභ ලබන්නට පුළුවන්කම තියෙනවා ඒ නිසා ඒක තමයි ප්‍රධාන වශයෙන්ම අත්‍යවශ්‍ය වන දේ. නිවීම, දුක නැති කර ගැනීම සඳහා තමන්ගේ මනස භාවිත කිරීම. මේ මනස භාවිත කරනවා කියන එක එක පැත්තකින් ගත්තොත් එක්තරා තාක්ෂණයක්. ඒක අපි කෙනෙකුට හිතුණා කියලා දැඩිව ලෙස වීර්‍ය තිබුණයි කියලා එපමණකින් භවනාව කරන්නට පුළුවන් කමක් නැත්තේ නේ. වීර්‍ය නැති වුණත් ඒත් භවනාව කරන්නට පුළුවන් කමක් නැත්තේ නේ. ඒ නිසා එය සිදු කර ගැනීමේදී මනස භාවිත කිරීමේදී ඒ සඳහා භාවිත කළ යුතු අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග තුළ පිහිටමින් මනස භාවිත කරන්නට අපි දක්ෂ වන්නට ඕන. ඒ ක්‍රමවේද භාවිත නොවුනොත් මේ ගමන හරි ආයාස කරයි අපිට අවශ්‍ය වන ප්‍රතිඵලය කරා අපේ මනස ළඟා කරගන්නට පුළුවන් කමක් නැත්තේ. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවකදී දේශනා කරනවා චෛ භික්කවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු අබබ්බෝ අනුත්තරං සීති භාවං සච්චිකාතු. මහන්නේ අංග 6කින් යුක්ත පුද්ගලයේ ඒ පුද්ගලයා අබබ්බෝ අනුත්තරං සීති භාවං සච්චිකාතුම් අභව්‍යය අනුත්තර වූ සීති භාවය සාක්ෂාත් කරගන්න. සීති භාවය කියලා කියන්නේ රාගමල මච්චේරේ සීතල භාවෝ රාග මසුරු බවකින් මල මච්චේරයන්ගෙන් අකුසලයන්ගෙන් තමන්ගේ සිතෙහි ඇති විනිර්මුක්ත භාවයේ නිදුණු බව ඒ සංසුන් බව ඒ සංසිඳුණු බව ඒ අකුසලයන්ගෙන් වෙන්නේ නිවුණු බව අනුතර වූ සීති භාවය කියලා කියනවා. එතකොට චෛ භික්කවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු අබබ්බෝ මේ අංග 6කින් යුක්ත භික්ෂුව නැතිනම් අංග 6කින් යුක්ත මනස භාවිත කරන පුද්ගලයා තමන්ගේ හිත වඩන කෙනා අබබ්බෝ ඒ කෙනා අබහුවයි නිර්වාණය අවබෝධ කරගන්නට කතමේ හිචයි මොකද්ද මේ ධර්ම 6 ඉද බික්ඛවේ බික්ඛු යස්මින් සමයේ චිත්තං නිග්‍රහේතබ්බං තස්මින් සමයේ චිත්තං නිග්ගන්හාති යම් කිසි කෙනෙක් යම් සමයක තමන්ගේ සිතට නිග්‍රහ කළ යුතු නම් අන්නේ නිග්‍රහ කළ යුතු කාලයේහි තමන්ගේ සිතට නිග්‍රහ කරන්නේ නැහැ. යම් කාලයක තමන්ගේ හිතට නිග්‍රහ කළ යුතු නම් නිග්‍රහ කළ යුතු කාලයේදී තමන්ගේ සිතට නිග්‍රහ කරන්නේ නැහැ. යස්මින් සමයේ චිත්තම් පග්ගහේ තබ්බන් තස්මින් සමයේ චිත්තන්න පග්ගන්හාති. තමන්ගේ හිතට යම් කාලයක පග්‍රහ කළ යුතු නම් ඒ පග්‍රහ කළ යුතු කාලයේහි පග්‍රහ කරන්නේ නැහැ. යස්මින් සමේ චිත්තං සම්පහන්සිතබ්බං තස්මින් සමේ චිත්තං සම්පහන්සති යම් කලක සිත සම්පහන්සනේ කළ යුතුය නම් එකල්හි සිත සම්පහන්සනේ කරන්නේ නැහැ යස්මින් සමේ චිත්තං අජ්ජපෙක්කිතබ්බං යම් සමේක සිත යම් අවස්ථාවක සිත අජ්ජපේක්ෂණයට පත් කළ යුතුය නම් එකල්හි සිත අජ්ජපේක්ෂණයට පත් කරන්නේ නැහැ ඒ වගේම හේනාදිමුත්තිකෝච හෝති හීනාදිමුත්තිකයි ළමෝ පාපී අදහස් තියනවා සක්කායාධිරතෝච සක්කාය දෘෂ්ටියෙන් යුක්තයි. මෙන්න මේ අංග හයෙන් යුක්ත පුද්ගලයා එකයි ත්‍රි භික්කවේ ධම්මේ සමන්නාගතෝ කියලා කියන්නේ ධර්ම හයෙන් යුක්ත පුද්ගලයා අබද්දෝ අභව්‍යයි ඒ කෙනා නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා. එතකොට මේ කියන්නේ අපේ මනස නිර්වාණය ඉලක්ක කරගෙන භාවිත කරන, දියුණු කරන, වඩන කෙනෙක් තමන්ගේ මනස භාවිත කිරීමේදී දියුණු කිරීමේදී නැතිනම් සරල ලෙසම කිව්වොත් ඔබ භාවනා කරනකොට සැලකිල්ලට භාජනය කළ යුතු දේවල් තමයි මේ අංග 6. එතකොට යස්මින් සමේ චිත්තං නිග්‍රහේ තබ්බන් තස්මින් සමේ චිත්තං නිග්ගන්නාති. සිත නිග්‍රහ කළ යුතු කාලයේහි සිතට නිග්‍රහ කරන්නේ නැහැ. සිතට යම්කිසි කලක නිග්‍රහ කළ යුතුයි ඒ නිග්‍රහ කළ යුතු කාලයේදී සිතට නිග්‍රහ කිරීම සිදු කළ යුතු වෙනවා. ඒක කරන්නේ නැත්නම් හිත නිර්වාණය සඳහා වඩන්න පුළුවන් කමක් නැත්තේ නෑ. සිතට නිග්‍රහ කරනවා කියලා කිව්වේ සිතට අවශ්‍ය ආකාරයට සැලකීම නොකොට සිතට ඇති කරනු ලබන නොසලකා හැරීම. සිතට අවශ්‍ය අවශ්‍ය දේවල් ලබා දෙන්නට ගියාම ඒක සිත ඒ අනුව යනවා එතකොට සිත ඒ අනුව යනකොට Tamanට අවශ්‍ය පරිදි Tamanගේ මනස භාවිත කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට Tamanගේ හිත ඒ භාවිත කරන්නට බැරි බව නැති කරගන්නට අවශ්‍ය නම් ඔහු සිතට එකල්ලි නිග්‍රහ කළ යුතු හිත අරමුණු වල විසිරී පැවතුනාට පස්සේ හිත අරමුණු වල නොඑක ආකාරයට යනකොට හිතට අවශ්‍ය අවශ්‍ය දේවල් අපි දෙන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? අවශ්‍ය අවශ්‍ය දේවල් ඒ විදිහට දෙන්න ගියොත් එහෙම හිත ඒ ඒ ආකාරයට Tamanට ඕන ඕන ආකාරයට අපව හසුරව ගන්නට පෙළඹෙනවා. එහෙම නැතිනම් සිත කියන්නේ නිශ්චල දෙයක් නෙමෙයි, චංචල දෙයක්. ඒ කියන්නේ නොඑක් නොඑක් අරමුණු බොහොම වේගෙන් ග්‍රහණය කරගන්නවා. එකවරක ඕන දෙයක් නෙමෙයි ඊළඟවර සිතට අවශ්‍ය වෙන්නේ. ඒක තමයි කෙලෙස්යන්ගේ තියෙන ස්වභාවය. එතකොට මේ කෙලෙස්යන්ට අනුරූපීව දේවල් අපි ලබා දෙන්නට කියොත් අපිට ඒක මහා ආයාස කර දෙයක් වෙහසක් බවට පත් වෙනවා. එතකොට අන්න එහෙම පවතින සිතට අපි ඒ සිතට අවශ්‍ය දේවල් ලබා නොදී සිතට නිග්‍රහ කළ යුතු කාල පරිච්ඡේදයන්හි සිතට නිග්‍රහ කිරීම සිද්ධ කළ යුතු වෙනවා. සිතට නිග්‍රහ කිරීමේදී ඒ පිළිබඳව අපි විශේෂයෙන්ම සැලකිල්ලක් දක්වන්නට ඕන කොහොමද අපි සිතට නිග්‍රහ කරන්නේ. හිතට අවශ්‍ය දේ සිදු නොකිරීම තමයි මෙහිදී ප්‍රධානත්වය ගන්න. ඒක තේරුම් ගන්නට තියෙන්නේ සිත මේ මේ දේ කරන්න කියලා අපිට නැවත නැවත සිත් ඉපද වීම තමයි සිද්ධ කරන්නේ. එතකොට අපි දක්ෂවන්නට ඕනේ ඒකට ප්‍රතිවිරුද්ධ ලෙස කටයුතු කරන්නට. දැන් භාවනාවට කෙනෙකුගේ හිත තියෙනකොට ඇතම් අවස්ථාවලදී Tamanට වෙන විකල්ප කොච්චර හිත ඉදිරිපත් කරයිද? දැන් බෑ. අද මහන්සි. අද මේක කරන්න අමාරුයි. අද මෙච්චර මහන්සිලා තියෙනවා. එතකොට මේ විදිහට නොඑක් නොඑක් හේතු හදලා කියනවනේ. අද මගේ හිතට හරි නෑ. අද මගේ ඇඟට හරි නෑ. ගොඩාක් හේතු හදලා කියනවනේ භාවනාවට Tamanගේ හිත පවත්වන්නට බැරි වෙන්නේ. අන්න ඒ විදිහට හේතු හදලා කියනකොට හිතට නිග්‍රහ කිරීම සිද්ධ කළ යුතු වෙනවා මේ හිතේ තියෙන ලාමක ගතිය ලාමක ස්වභාවය පිළිබඳව තේරුම් අරගෙන නෑ මම අද කොච්චර අමාරු වුණත් මේක කරනවම තමයි. ඒකට ප්‍රතිවිරුද්ධ සිතුවිලි ඉපදවීම තමයි සිද්ධ කරන්නේ. සමහර වෙලාවකට මේක මේ අපේ හිත ඇතුලෙන් ඒබඳු පැත්තකට තව චරිතයක් නිර්මාණය කර ගැනීම සිද්ධ කරනවා. ප්‍රායෝගික උපක්‍රමයක් විදිහට පාවිච්චි කරන දෙයක්. ඒ කියන්නේ අපි හිතට නිග්‍රහ කරගන්නවා. ඒ කියන්නේ අර සමහර වෙලාවට අපි දකිනවා තේර තේර ගාත පාළිවල සමහර තෙරුන් වහන්සේලා තමන්ට තමන්ම අවවාද කරගන්නවා හිතේ. අන්න ඒ වගේ ඔබ මහන උනේ මෙන්න මේ අර්ථය සඳහා ඒ නිසා ඔබ මේ අර්ථයේ හැසිරෙන්නේ. සමහර අවස්ථාවලදී කියනවා ඔබ ගිහිල්ලා මහන වෙන්න ඕනේ කියලා කිව්වේ ඔබම තමයි. දැන් මේ ගිහි ගෙදර තියෙන දේවල් අතහැරලා දාන්න කියලා කිව්වෙත් ඔබම තමයි. මේකට යන්න කියලා කිව්වෙත් ඔබම තමයි. ඒ ගියාට පස්සේ දැන් කියන එතන ඉන්න බෑ කියලා. දැන් වෙන වෙන දේවල් ඕනේ කියලා කියනවා. ඒ නිසා ඔබට ඕන විදිහට මේක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ තරුණහල් තරුණහන්සේටම අවවාද කරගන්නවා. හිතට නිග්‍රහ කරමින්. ඒ වගේ ඔබට පුළුවන්කම තියෙන ඔබේ හිත ලෝල හිත ඒකට නිග්‍රහ කරලා ඒක සමතේකටපත් කරගන්නට. ඔබට අවශ්‍ය දේවල් කොච්චර ඔබට දීලා තියෙනවද? හිතට කියා දිය යුතු දේ ඇතැන් විට ඔබට සිද්ධ වෙන එක හොඳින් කියා දෙන්නට. නැතිනම් ඒකට නිග්‍රහ කරමින් කියා දෙන්න. අනන්ත සසරක ජීවත් වෙනකොට ඔබ අත් නොවිඳි කාමයක් නැහැ. ඔබ සමහර විටක අතෘප්තිකර ඔය දුවන්නේ තව ගොඩාක් දේවල් අපිට හම්බ කරගන්නට ඕනේ, ගොඩනගන්නට ඕනේ, රැකගන්නට ඕනේ වගකීම් තියෙනවා. මේ විදිහට ඔබ අසීමාන්තිකව දුවන ඔබ සසරේ කොච්චර ওই දේවල් කළාද? ඔබ දරුවෝ වෙනුවෙන්, ස්වාමියා වෙනුවෙන්, බිරිඳ වෙනුවෙන්, රැකියාව වෙනුවෙන් ඔබ කොච්චර ඔබේ ජීවිතයේ අනන්ත සසරක කැප කරලාද? කාමයන් වෙනුවෙන් ඔබ ජීවිතය කොච්චර කැප කරලාද? එතකොට ඒ හැම ජීවිතයකම ඔබට බැරි වුණ නිවන වෙනුවෙන් කැප කරන්න. මෙච්චර බුද්ධ ශාසනයක් ලැබුණ අද දවසේදී ඇයි ඔබට බැරි මේ නිවන වෙනුවෙන් ඔබේ මනස භාවිත කරන්න. ඇයි බැරි මේ දේවල් මන්දකට අතහැරලා දාලා ඔබට මේ ධර්ම මාර්ගය වෙනුවෙන් මේක ජීවිතේ අපි භාවිත කරනවා කියන තැන වීර කරන්න. හිතට ඒක හොඳාකාරවම කියලා දෙන්න. සසර ස්වභාවය පිළිබඳව හිතට පෙන්වලා දෙන්න. නුඹේ තියෙන ලෝල ගතිය නිසා තමයි හැම කාලෙකම මේ විදිහට මට මෙච්චර සසරක ගමන් කරන්න ඕනේ. වර්තමානයේ මගේ හිතට යම් දුකක් එනවා නම් ඔබේ තියෙන ලෝල ගතිය නිසාම තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. ඒ සියලු දුක නැති කරගන්න මේ තියෙන අවස්ථාව ඔබ අතහැරගන්න එපා. කොච්චර අමාරු වුණත් මම මේ දේ කරනවා. කොච්චර අපහසු වුණත් කොච්චර අමාරු වුණත් මම මේක පරදවා මේක ජයග්‍රහණය කළ යුතුයි. ඒ හිතට නිග්‍රහ කරමින් මේ පාඩම කියා දීලා අපි හිත උත්සාහවත් කරනවා. හිත නිග්‍රහ කළ යුතු තැන නිග්‍රහ කිරීම සිද්ධ කළ යුතුයි. ඒ විදිහට සිතට නිග්‍රහ කිරීම සිද්ධ කරන්නේ නැති වුණොත් මොකද වෙන්නේ? සිතට ඕන ඕන දේවල් ඉල්ලන්නේ මොනවද? ඒ දේ ලබා දෙන්න යනවා. හිත මොනවා හරි ඉල්ලනකොට ඉල්ලන දේ ලබා දෙන්න යනවා. එතකොට හිත ඉල්ලන දේ ඉල්ලන දේ විදිහට ලබා දෙන්න ගියාට පස්සේ පින්නතුනේ නිකම්ම අපේ හිත නොයේ කර්මන වල විසිරලා තියෙනවා. ඔබේ හිත භාවනාවෙන් පිට යන තැන ඉඳලා මේකට අදාළයි. එක අරමුණක් හිතනවා ඊට පස්සේ තව දෙයක් මතක් වෙනවා ඊට පස්සේ ඒක ගැන හිතන ඊට පස්සේ තව දෙයක් මතක් වෙනවා ඒ වෙලාවට හිත පොඩ්ඩක් නිග්‍රහ කරන්න හිතන මොකද්ද මේ ඔබ කරන්නේ එක එක අරමුණු පිළිබඳව ගන්නෙ නෑ මම භාවනා අරමුණේ සිටිය යුතුයි නේද අන්න ඒකට නිග්‍රහ කරලා ඊටාම ඉක්මනට නැවත භාවනා අරමුණට ඔබේ මනස ගන්න. ඒ භාවනා අරමුණට ඔබේ මනස අරගෙන ආපහු ඒ භාවනා අරමුණ තුළ ඊටාම ශක්තිමත් ඔබ හිත තියාගෙන ඒක දියුණු කරගෙන ඉස්සරහට යන්න. එතකොට ඒ නිග්‍රහ කිරීම කියන දේ ඔබට සාධාරණව सिद्ध කරන්න පුළුවන් බොහොම නිවැරදිව सिद्ध කරගන්න පුළුවන්කම තියෙන නිසා සිතට නිග්‍රහ කළ යුතු තැන අනිවාර්යයෙන්ම නිග්‍රහ කළ යුතුයි. ඒ වෙලාවට අපි හිතට ඕන ඕන විදිහට ඕන ඕන දේවල් අපි දීලා හරියන්නේ නැහැ. ඒ නිග්‍රහය කළ යුතු තැන නිග්‍රහ කිරීම සිද්ධ කළ යුතු වෙනවා. ඒ වගේම තමයි දෙවෙනි කාරණාව අපි කිව්වා යස්මින් සමේ චිත්තම් පග්‍රහේ තබ්බා. යම් කාලයක සිතට පග්‍රහ කළ යුතු නම් පග්‍රහ කළ යුතු තැන සිතට පග්‍රහ කිරීම කළ යුතුයි. පග්‍රහ කිරීම කියලා කියන්නේ ඔසවා තබන්නට ඕන. සිත වැටිලා තියෙනකොට ඒ වැටුණු හිතට නැවත නැවත නැවත නැවත ඒ දේම කරන්නට පෙළඹවීම තුළ සමහර විටක ඒක කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එබඳු අවස්ථාවල අපි සිතට ඔසවා තැබීමක් දෙන්න ඕනේ. හිත ඔසවා තියන්න ඕනේ. මේක කරන්න බෑ මට මේක කරන්න අමාරුයි කියලා හිතලා හිත දැන් කුසලයට නැමිලා තියෙනවා. හිතට නිග්‍රහ කරන්න ඕනේ අකුසලය ඉදිරිපත් වෙනකොට. හැබැයි මේක කරගන්න බෑ කියලා තමන්ගේ හිත වැටෙනකොට මේක කොහොමද කරන්නේ මේ ගැඹුරු ධර්මයේ කොහොමද මං අවබෝධ කරගන්නේ එතකොට මොකද්ද කරන්න ඕන හිතට පග්‍රහ කරන්නට ඕන එතකොට නිග්‍රහ කරලා තවත් අත්තලා හරියන්නේ නැහැ ඒ වෙලාවට අපි හිතට පග්‍රහ කරන්නට ඕන නෑ ඔබට මේක කරන්න පුළුවන් මට මේක කරන්න හැකියාව තියෙනවා මට ශ්‍රද්ධාව නැතිනම් මට මේක යන්න බැරි වුණාට මගේ හිතේ ශ්‍රද්ධාව තියෙනවා මට ධර්මයේ පිළිබඳව විශ්වාසය තියෙනවා. මට බුදුරජාණන් වහන්සේ පිළිබඳව විශ්වාසය තියෙනවා. මේකෙන් දුක නැති කරන්න පුළුවන් කියන එකත් පේනවා. ඒ නිසා මම මේක වීරය වඩන්නට ඕන. මගේ වීරය මදකම තමයි මෙතන තියෙන්නේ. ඒ නිසා මම ජීවිතේ කොහොමද මේ ධර්ම මාර්ගයේ පුරා ගන්න මම මගේ හිත වඩා ගන්න පුළුවන් විදිහට මගේ ජීවිතේ සකස් කරගන්නේ. අන්න ඒ විදිහට ඔබට පුළුවන් තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ පිළිබඳව කල්පනා කරන්න. බුදුරජාණන් වහන්සේ මේ මහා පංචකාම සම්පත්තියක් අතහැරලා දාලා ලැබෙනවා කියන චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තියත් අතහැරලා දාලා මොකද්ද සත්‍ය කියලා හොයාගෙන ගිහිල්ලා මහා දුෂ්කර ක්‍රියාවක් කළා මේ ධර්මයේ අවබෝධ කරගත්තේ මධ්‍යම ප්‍රතිපදාව තුළ. එහෙනම් මට මේ ධර්මයේ අවබෝධ කරගත්ත ධර්මයේ ලැබිලා තියෙනවා. එහෙනම් මට තියෙනද මේක පුරා ගන්න එක කරන එක විතරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිළිබඳව මහා ගෞරවයෙන් හිතලා බලන්න. භාග්‍යතුන් වහන්සේ පන්සාලේ සසක් මුළුල්ලෙහි ඒ දරපු වෙහෙස ඒ දරපු උත්සාහය පිළිබඳව හිතලා බලන්න. ඒ වගේම සබ්‍රක්‍මචාරින් වහන්සේලාගේ ස්වභාවය පිළිබඳව හිතලා බලන්න. එක එක තෙරුන් වහන්සේලා ධර්මයේ පිළිබඳව ඒ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ගත්ත උත්සාහයක් වෑයම් කරපු ආකාරයන් පිළිබඳව නැවත නැවත උත්සාහවත් උත්සාහවත් වෙලා බලන්න. ඔබ අහලා ඇති නිතරම ශීපත් කරන අර එකතරුන් වහන්සේ නම හොරු කණ්ඩායමක් ආපු වෙලාවක තමන්ගේ කකුල උඩට ගලක් අතහැරලා කකුල කඩාගෙන භාවනා කරපු ආකාරය ඒ වගේම අර එක අවස්ථාවක් තියෙනවා එක තරුණ වහන්සේලා පිරිසක් වහන්සේලා 39ක් වඩිනවා කැලේකට භාවනා කරන්නට කියලා. උන්වහන්සේලා සනිතුහන් කරගන්නවා කතා කරගන්නවා කිසිම කෙනෙකුට වචනකින්වත් කතා කරන්නේ නැහැ. උන්වහන්සේ තාම වීරියෙන් භාවනා කරනවා. එහෙනම් භාවනා කරමින් දිගට වීරියෙන් භාවනා කරමින් එහෙම වැඩ ඉන්නකොට පොහොය කරන්නට එළඹෙනකොට එක ස්වාමීන් වහන්සේ නමක් අඩුයි හොයාගන්න කියලා වෙන්නේ නැහැ. ඊළඟ පොහොය කරන්නට ආපහු එකතු වෙන දවසේදී තව ස්වාමීන් වහන්සේ නමක් අඩුයි. මේ විදිහට බලනවා එක එක හාමුදුරුවෝ අඩු වෙනවා පිස්සේ. එතකොට එක දවසක් එක තරුණ හාමුදුරු කෙනෙක් කෑ ගහනවා හැනවා ව්‍යාග්‍රේ කුටියක් ඇවිල්ලා කියලා කුටියක් ඇවිල්ලා. එතකොට මේක ව්‍යාග්‍රේක් ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේලාව අල්ලගෙන ගිහිල්ලා අනුභව කරපම රාගෙන කනවා. අර අනිත් හාමුදුරු කිසිම කෙනෙක් අනිත් අයට කරදරයක් වෙයි කියලා එක හඳක්වත් නගන්නේ නැහැ. ඒකට අර තරුණ හාමුදුරු කෙනෙක් අල්ලගෙන යනකොට උන්වහන්සේ කෑ ගහනවා. උන්වහන්සේ අනිත් හාමුදුරුවරු කොටිය බය කරලා එලෝ ගන්නට මේ වටකරා ගහක් උඩට නගිනවා ඉතාම ඉහළකට දැන් මේක බේරගන්න විදිහක් නැත්තේ නෑ ඊට පස්සේ බැරිම තැන මේක බේරගන්න අතහැරලා දාලා යන්නේ නැති වෙනකොට බැරිම තැන පහළ ඉඳලා අනිත් හාමුදුරුවෝ කියනවා ඇවැත්නි අපිට කරන්න පුළුවන් දෙයක් දැන් නෑ ධර්මයෙන් තමයි පිළිසරණ ධර්මයෙන් සිහි කරන්නට කියලා ඒකට උන්වහන්සේ ධර්මයෙන්ම තමයි පිළිසරණ කියලා හිතාගෙන උන්වහන්සේ වීර කරනවා. උන්වහන්සේගේ ශරීරය පිළිවෙලින් කාගෙන එනකොට ඒ ඒ කොටස් ඇද ඇද කනකොට උන්වහන්සේ වීරය වඩනවා. ඉතින් පපුව ළඟට කාගෙන එනකොට උන්වහන්සේ අරිහත් ඵලය සාධනය කරගන්නවා. උන්වහන්සේ නියුණු සීති භාවයට පත්වන උතුමන් වහන්සේ නමක් හැටියට පිරිනවම් පානවා. වෙනතනේ බලන්න ධර්මය ඒ බඳු අවස්ථාවකදී කොහොමද මේ ධර්මය අවබෝධ කරගන්නේ කියලානේ උන්වහන්සේලා උත්සාහවත් වුනේ. ඒක තමයි ශාස්ත්‍රඥාචාරින් වහන්සේලාගේ තියෙන ස්වභාවය. එහෙම ආදරෙන් ඇසුරු කරපු ශාසනයක් නේද මට ලැබිලා තියෙන්නේ. ඔබට මට ලැබුණේ එහෙම ආදරෙන් ඇසුරු කළ ශාසනයක් නම් එහෙම වීරය වැඩපු ශාසනයක් නම් අපි කොහොම වීරය කරන්නට ඕනේද? අන්න ඒ පිළිබඳව ඔබ නැවත නැවත සිහිපත් කරන්නට, ඒ පිළිබඳව නැවත නැවත අදහස් කරන්නට ඕනේ. ඒකට ඒ විදිහට ඔබ සිත නැවත නැවත ඔසවා තබනකොට ඔබ මේක කළ යුතුමයි කියලා ඔබ පෙන්වා දෙනකොට ඊට අනුරූප වුණ කතා වස්තුන් පිළිබඳව තෙරුණහන්සේලාගේ චරිතාපදානයන් පිළිබඳව හොයලා බලනවා නම් එතකොට මේ හැම දෙයක් තුළම ඔබේ මනස භාවිත කිරීම තමයි සිද්ධ වෙන්නේ. නිසා හැම වෙලාවකදීම භාවනාව කියලා කියන්නේ ඔබ ඉඳගෙන ඉන්නවා කියන එක නෙමෙයි. හැම වෙලාවකදීම හිත දියුණු කරනවා කියලා කියන්නේ ඉඳගෙන හැත්තකට වෙලා හිත හිත නිදි කිරන්න නිදි කිරා වැටෙනකම් ඉන්නවා කියන එක නෙමෙයි. ඔබේ හිත ඔසවා තැබිය යුතු තැනදී ඔබ හිත ඔසවා තබන්නට උත්සාහවත් වෙන්න. ඒකට සුදුසු දේවල් ඇසුරු කරන්න. ඔබට පුළුවන් තේර තේරි ගාථා පහලිය අරගෙන ඒක පොඩ්ඩක් පරිහරණය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ ඒ තෙරුන් වහන්සේලා තමන් වහන්සේලා ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ගත්ත වෙහෙස පිළිබඳව සඳහන් කරනවා. ඒ පිළිබඳව දක්වනවා. අන්න මේ දේවල් ගැන පොඩ්ඩක් මෙනෙහි කරන්න බලන්න. ඒ ගැන හිතන්න. ඒ ගැන මෙනෙහි කරනකොට ඒ ගැන හිතනකොට Tamanට පුළුවන් සබ්‍රහ්මචාරින් වහන්සේලා පිළිබඳව හිතලා Tamanගේ උත්සාහවත් කරවන්න. තව ඔබට පුළුවන් අපාය භය පිළිබඳව බලන්න. මම මෙතන මේ ලැබුණු මනුස්ස ජීවිතේ මට අතහැරුණොත් එහෙම ආයේ කවදානම් මේ අවස්ථාව ලැබෙයිද කියන එක කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේ අවස්ථාව මට අතහැරුණොත් මෙතනින් පල්ලෙහාට වැටුණොත් ආයේ මේ වගේ බුද්ධෝත්පාද කාලයක් මට මොන ආකාරයකට ලැබෙයිද කියන එක හරියට කියන්න පුළුවන් කමක් නැහැ. එනිසා මේ ලැබුණු අවස්ථාවේ මම උපරිම ප්‍රයෝජන ගන්නට ඕන. අන්න ඒක ගැන ඔබ නිරන්තරයෙන් කල්පනා කරන්න. ඒ පිළිබඳව নিরතුරුව ඔබේ මනසට සිහිපත් කරන්න. මේ ලැබිලා තියෙන අවස්ථාව ගැන ඒ විදිහට කල්පනා කරනකොට ඒ විදිහට ඔබ නැවත නැවත සිහි කරනකොට අන්න ඔබට පුළුවන්කම ලැබෙනවා හිත ඔසවා තියන්නට. ඊළඟ අරමුණට වීරය කරන්නට ඔබේ හිත ඔසවන්නට පුළුවන්කම තියෙනවා. ඒ වෙලාවට නෑ නෑ මේක කරන්න ඕනේ කියලා නිදි කිරා වැටෙනකන් ඒක කරන්නේ පය වෙලාවට හිත ඔසවා තියන්න. ඒක තමයි සිතට පග්‍රහ කළ යුතු තැන. පග්‍රහ කරන්නට ඕනේ කියලා කියන්නේ වීරයෙන් සිත උත්සාහවත් කළ යුතු වෙනවා. ඒ වගේම යස්මින් සමේ චිත්තං සම්පහන්සිතබ්බන් තස්මින් සමේ චිත්තං සම්පහන්සි. එතකොට යම් කලක හිත සම්පහන්සණය කළ යුතු නම් එකල්ලි සිත සම්පහන්සණය කළ යුතු වෙනවා. සම්පහන්සණය නොකළ සම්පහන්සණය කියන්නේ සිත සතුට කරනවා කියන්නේ. සතුට කරන්න ඕන තැන සිත සතුට කරන්නටත් ඕන. මේ ප්‍රතිපදාව දුකසේ යන දෙයක් නොවේ යුතුයි. ඔබ සිත සතුටින් යන දෙයක් වෙන්න ඕන. ඒ නිසා ඒක සම්පහන්සණය කරන්නට ඕනේ. අපි ඉස්සෙල්ලා කිව්වා සිතට ඔසවා තබන්නට ඕනේ කියලා. ඔසවා නොතබුවොත් ඒ හිත වැටිලා ඒ හිතෙන් වැඩක් ගන්න බැරි දෙයක් බවට පත් වෙනවා. මුළු ධර්ම මාර්ගයම පාවෙනවා. ඒ හිත ඔසවා තියන්න දක්ෂ නැහැ. සමහර වෙලාවට පින්නතුනේ භාවනා කරන කෙනෙකුට ඒක කාලයක් යනකොට එපා වෙලා යනවා. මේ කාලයක් ධර්ම මාර්ගයේහි ප්‍රතිපත්ති ධර්මයන් පුරන්න හදපු අය අනිත් අයටත් එන්න කියලා කතා කරපු අය මෙන්න ටික කාලයක් යනකොට කිසිම ප්‍රතිපත්තියක් නැතුව කිසිම ප්‍රතිපදාවක් නැතුව මේක ඕන කමක් නැතුව කටයුතු කරනවා. සමහර වෙලාවට පැවිද්දට ඇවිල්ලා වැඩි කාලයක් හික්මීමක් හික්මෙන්නේ නැතුව කැලෑවලට ගිහිල්ලා භාවනා කරන්නට ගුරු ඇසුරක්වත් මේ වෙලාවදී ලබන්නේ නැතුව උත්සාහවත් වෙනවා. මේ තියෙන වැඩි වමනාව වීර්යය කරන්න ගිහිල්ලා. ඒ වීර්යය කරලා කරලා කරලා දැන් සිත කොහොමද වඩන්න ඕන කියන එක ගැන ප්‍රායෝගික අත්දැකීමක් නැහැනේ. හිතාගෙන ඉන්නේ වීරය කරන එක ඉඳගෙන ඉන්න එක තමයි භාවනාව කියන්නේ. එහෙම ගිහිල්ලා අන්තිම වෙනව කාලයක් කරලා බලනවා නෑ හිත වැඩෙන්නේ නෑ. වෙහෙසයි. හරි අමාරුයි. සමහරලාට ඊට පස්සේ මේ කාලේ මේ ධර්මය අවබෝධ කරගන්න බෑ. මේ කාලේ මේක බරුව වෙන කාලෙක තමයි මේක අවබෝධ කරගන්න වෙන්නේ කියලා ඔන්න සමහරලාට සිවුරු වැරලා යනවා. ඒ වගේ අවස්ථා පවා දකින්න පුළුවන්කම තියෙනවා. පැවිදි සමාජෙත් එහෙමයි, ගිහි සමාජෙත් එහෙමයි. ඇයි හිත ඔසවා තැබිය යුතු දැන ඔසවා තබන්න දන්නේ නැහැ. නිග්‍රහ කළ යුතු තැන නිග්‍රහ කරලා වීරයට හිතන යොමු කරනවා වගේම හිත ඔසවලා තියන්න ඕන තැන ඔසවලා තියලා හිත වීරයට යොමු කරන්නට අවශ්‍යයි. තුන්වෙනි කාරණාව හැටියට අපි කතා කළේ සම්පහන්සනය කිරීම. සම්පහන්සනය කරන්නේ සතුටු කරනවා හිත. එතකොට හිත සම්පහන්සනය කළ යුතු වෙන්නේ කොහොමද? හිත සමාධිමත්ව සමාධියෙන් සම්පහන්සනය කිරීම. හිත ඒකාග්‍රතාවයන් උපදවා ගැනීම. එතකොට ඒ සඳහා අවශ්‍ය බාහිර ස්වභාවයන් සකස් කර ගැනීම. කොහොමද සම්පහන්සණය කරන්නේ? සම්පහන්සණය කරන්නේ හිත චිත්ත ඒකාග්‍රතාවයක් උපදව ගත්තාම හිත සතුටටපත් වෙන තැන ඒ තැන නැවත නැවත අසුරු කිරීම තුළ හිතේ සම්පහන්සණය වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට සමාධි නිමිත්තක් ආශ්‍රේවණය කරගෙන යනකොට කෙනෙකුගේ හිතට සමාධි නිමිත්ත වැඩෙනකොට හිත හිත ඊටාම සුවදායක මට්ටමක තියෙනවා. ආපහු හිත විපස්සනාව පැත්තට නැඹුරු කළොත් එහෙම හිතේ සංපහන්සන ස්වභාවය අඩු වෙන්න පුළුවන්. කලින් කලට මොකද කරන්නට ඕන? අරක අතහැරලා යන්න නොදී අර සමත නිමිත්ත ආශේවනය කරමින් හිත සමාධිය තුළ සංපහන්සනය කරන්නට ඉඩ දෙන්නට ඕන. ඊට పూర్වයෙන් වුණා සමතේ කරනකොට උනත් මේ සංපහන්සනය කියන දේ වැදගත්. හිත සතුට කිරීම. ඒක ලෞකික දේවල් තුළ හිත සතුට කිරීමම නෙමෙයි. සමහර වෙලාවට කුසලයේ තුල ඔබේ මනස සතුටු කරගන්නට පුළුවන්කම තියෙනවා. වන්දනාමාන කිරීම. බුදුරජාණන් වහන්සේට වන්දනා කිරීම, මල් පූජා කිරීම, ඒ මල් ටික ලස්සනට පිළිවෙලට හදලා පූජා කරන එක, ඒ වගේම බුද්ධාසනය පිරිසුදු කරන එක, සෑමලුවක් පිරිසුදු කරන එක, ඔබ රුවන්වැලිසෑය ළඟට ගියත්, ඒ විදේශ ශ්‍රේම බෝධිය ළඟට ගිහිල්ලා නිවාඩුව විවේකයෙන් වන්දනාමාන කර ගැනීම, ඒ තැනක තියෙන ආසනයක් මල් ආසනයක් පිරිසිදු කිරීම, සෑමලුව පිරිසිදු කිරීම මේ වගේ දේවල් තුළ ඔබට සම්පහන්සනයක් ඇති කරන්නට පුළුවන් විවිධත්වයක් එක්ක ඔබේ හිතට භාවනාව සඳහා කර්මන්නේ භාවයට පත් කරගන්නට. ඒ විදිහට අවශ්‍ය Tamanට පසුබිම නැති වුණත් ඔබට අතිරේක ಗುಣධර්ම පූර්ණණය කරන්නට උත්සාහවත් වන්න ඕනේ. අතිරේක ಗುಣධර්ම කියලා කිව්වේ ඔබට පුළුවන්කම තියෙනවා පංචශීලයේ ආරක්ෂා කරන්නට. ඒ වගේම ඔබට සතියකට දවසක් දෙකක්වත් උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වෙන්න පුළුවන් දවස් තියෙනවා නම් අන්න මේ වෙලාවට උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වෙලා ඒ ප්‍රතිපදාව පුරන් සමහරට එක දවසක් වෙන්න පුළුවන් ඔබට ඒක සමාදන් වෙන්න පුළුවන්. ඒ දවසේදී ඒක ඒ විදිහට පුරන්. ඒ විදිහට ඒක පුරනකොට ඔබ ඒ පිළිබඳව නැවත නැවත සිතුවිලි උපද්ද ගන්න. මම මේ යන්නේ මහරහතන් වහන්සේලා අනුගමනය කළ උන්වහන්සේලාගේ ජීවිතය තුළ विद्यमान වන ප්‍රතිපත්ති ධර්මයක් තමයි මම පුරන්නේ. අට සිල් සමාදන් වුණා කියලා රැයට කෑවේ නැහැ කියලා ඔබට නිවන් හම්බෙන්නේ නැහැ. ඒ වගේම මේ ඔබට ඇඟ සුවඳවත් කරන දේවල් පාවිච්චි කළේ නැහැ කියලා නිවන් හම්බෙන්නේ නැහැ. එතකොට ඔබ රිදීම් මිල මුදල් පිළිගැනීම දස සීලයකට යනවා නම් ඒව පරිහරණය කළේ නැහැ කියලා ඔබට එක දවසකට ඒක කරේ නැහැ කියලා 아무තේ නිවන හම්බ වෙන්නේ නෑ. එතකොට මේ මොකක් නිසාද ඔබට නිවන හම්බ වෙන්නේ? ඔබට මේ හිත සම්පහන්සනේ ඇති කරගන්න කරුණු මේ දේවල්. මම මේ මේ මහා රහතන් වහන්සේලා වැඩි මාර්ගයේ තුල උන්වහන්සේලාගේ ගුණය මේ විදිහට තිබුණා. උන්වහන්සේලා මෙහෙම දේවල් පරිහරණය කළේ නැහැ. මගේ පැවැත්මත් උන්වහන්සේලාගේ ගමම් මගේ පියවර මගේම තමයි මම යන්නේ. එතකොට ඒක අනුගමනය කරමින් Tamanට පුළුවන්කම තියෙනවා ඒ හිතේ සම්පහන්සනය ඇති කරගන්නට. ඔබ සිල් සමාදන් වෙනවා නම් අනිවාර්යයෙන් හිතේ සම්පහන්සනය ඇති කරගන්න. ඒක හරි වැදගත් වෙනවා. ඒ සම්පහන්සනය ඇති කරගනිමින් ඒ ප්‍රතිපත්තිය පූර්ණේ කරන්න, ඒ මඟ වඩන්න. ඒක ඔබට ඔබේ මාර්ගය ඊටාම දියුණුවටපත් කරගන්නට හේතුවක් වෙනවා. ඒ සම්පහන්සනේ සම්පහන්සනේ ඇති කර ගැනීම. අතිරේක ගුණධර්ම පිරීම කියන එක තමන්ගේ සීලය ආවර්ජනා කරලා බලන මම මේ වගේ සීලයකින් යුක්ත කෙනෙක්. එතකොට මේ මට මම භාවනා කරන්න මගේ හිත බොහොම කර්මන්නේ. දැන් ඒ හිතේ සම්හංසනය ඇතිවන දෙයක්. මෙච්චර කුසල පූර්ණ කෙනෙක් මම මේ වගේ කුසල ධර්මයන් පුරලා තියෙනවා. ඒ වගේම මම ජය ගන්න අමාරු. මට තරහ යන මේ වගේ තැනකදී මම මේ සීලය නිසා මම තරහ අරගෙන නැහැ. කුසලය ගැන හිතලා මම තරහ අරගෙන නැහැ. මම වැරද්දකට යොමු වෙන්න පුළුවන් මෙබඳු අවස්ථාවක මගේ සීලය නිසා මගේ ගුණය නිසා මම මේ වරද්දට යොමු වෙලා නැහැ. මම ඒකේ නිවැරදි වෙලා තියෙනවා. තමන්ට තමන් පිළිබඳව සතුටු වෙන්න පුළුවන් ධනයක් තමන් උපයා ගන්නට ඕන ඔබේ ජීවිතය තුළ. ඔබට ධනය කියන එකෙන් අදහස් කළේ ඔබට නැති වෙලා යන දෙය නෙමෙයි ආර්ථික ධනය කියන්නේ. ශ්‍රද්ධාව පැත්තෙන් සීලයේ පැත්තෙන් සුත්‍ත්‍යාග පඤ්ඤා මේ ආදී දේවල් පැත්තෙන් ඔබ ඔබ කොච්චර ධනවත්ද කියන්නේ. ඒකට ඔබට අන්නේ ඒ දේවල් පිළිබඳව හිතලා බලන්න. එතකොට ඔබේ හිත සම්පහන්සණය වෙනවා. ඔබේ හිත සතුටටපත් වෙනවා. මේ ප්‍රතිපදාව ඉදිරියට පුරාගෙන යන්නට පුළුවන්කම ඔබට ලැබෙනවා. ඒ ධර්ම ටික වඩනවා නම් ඊටාම වේගවත් ඔබට පුළුවන් ඔබේ මනස භාවිත කරගෙන ඉදිරියට යන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒක අතහැරලා යන්න නැති වෙන්න නිග්‍රහ කළ යුතු තැන නිග්‍රහ කරන්න, පග්‍රහ කළ යුතු තැන පග්‍රහ කරන්න. ඒ වගේම මේ විදිහට ඔබේ හිත සම්පහන්සණය කරලා හිත සතුටින් තියන්න පුළුවන් වෙලාවල් වල හිත සතුටින් තියන්න කුසලයේ තුල. ඒකට තමන්ට තමන් පිළිබඳව තෘප්තිමත් බවක් තියෙනවා. සමහර වෙලාවට ඔබ ඔබට බොහොම අසීරු අවස්ථාවක ඔබ දීපු දෙයක් වෙන්න පුළුවන් තව කෙනෙකුට. සමහර ලාවට කෙනෙකුට ගොඩක් තියෙන වෙලාවක ගොඩක් දෙන දෙයකට වඩා අසීරු අවස්ථාවක තව කෙනෙක් වෙනුවෙන් දෙයක් දීපු දෙයක් ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. ලෝභය ජයග්‍රහණය කළා. ලෝභය පෙරදුවයි වෙලාවේ. අන්න ඒ වගේ තමන්ගේ හිත සම්පහන්සනය කරන්න කුසල ධර්මයන් මගින් ඒක ඔබේ භාවනාවට උපකාරක දෙයක් බවට පත් වෙනවා. ඒකට ඒක නැති වුණොත් එහෙම ඒ ප්‍රතිපදාව ටිකක් එපා වෙලා යනවා කාලයක් ඒකාකාරී බවක් ගොඩනගෙනවා ඒකත් එක්ක ඔබට භාවනාව දිගින් දිගට සිද්ධ කරගෙන යන්න පුළුවන් කමක් නැත්තේ. ඒකේ තෘප්තියක් ලැබෙන්නේ නැති නිසා. එනිසා මේ විවිධත්වය මේ කුසලයන් ඇතුලේ ඔබේ මනස භාවිත කිරීමේදී ඒකාන්ත ලෙස තිබිය යුතුයි. ඊට පස්සේ යස්මින් සමේ චිත්තං අජ්ජපෙක්කිතබ්බං තස්මින් සමේ චිත්තං අජ්ජපෙක්කති කියලා කියවනේ. යම් තැනකදී සිත අජ්ජපේක්ෂණය කරන්නේ නැතිනම් එතකොට අජ්ජපේක්ෂණය කරන්නේ නැති වුණොත් ඒක ඒ තුල මොකද්ද සිද්ධ වෙන්නේ? තමන්ගේ මනස නිර්වාණයට පත් කරගන්නට නිවීමට සීති භාව භාවයට පත් කරගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අජුපේක්ෂණය කරන්නට ඕනේ. අජුපේක්ෂණය කියලා කියන්නේ උපේක්ෂාවෙන් සිත මධ්‍යස්ත කර ගැනීම කියන එක. ඒ කියන්නේ අරමුණු වල වේගවත්ව යන්නේ නැති වෙන්න. ඒ කාම කාම සහගත අරමුණු වලට සාධාරණයි. සමහර වෙලාවට සමාධි සහගත අරමුණු වලට උනත් යන්න පුළුවන් හිත ඒ තුලම ඇවිල්ලා ඒ තුලම පවතින්නට. හැබැයි විපස්සනා උපේක්ෂාව ඇතුලේ Taman දක්ෂ වන්නට ඕනේ Tamanගේ හිත මධ්‍යස්ත කරගන්නට. විපස්සනා උපේක්ෂාව ඇතුලේ Taman Tamanගේ හිත මධ්‍යස්ත භාවයට පත් කරගන්නකොට ඒ තුල ඊටාම ශක්තිමත් හැකියාවක් තියෙනවා. ඔහුට නොයේ කර්මණු වලට නොගොස් නිර්වාණය කරා Tamanගේ මනස නිවැරදි ලෙස පිහිටවන්නට. ඒ නිසා අජුපේක්ෂණය කරන්න ඕනේ. අජුපේක්ෂණේ නැති වුණොත් එක්ක ඔහු සමාධිය තුළ රැඳෙනවා. නැතිනම් හැමදාම කාම විතරකත් එක්ක පොරබද බද ඉන්නවා. එහෙනම් කාම විතරක වලින් පොරබදින්නේ නැතුව ඉන්නත් සමාධියේහි නොඇලී සිටීමටත් මේ අජුපේක්ෂණය උපේක්ෂාවෙන් සිත මධ්‍යස්ත කිරීම ඉතාම වැදගත්. ඒ නිසා සංස්කාර නිමිත්තක් ඇත්ත කර ගැනීමෙහි සංස්කාර නිමිත්ත තුළ අපි රැඳිලා ජීවත් වෙනවා කියන එකෙහි ස්වභාවය පිළිබඳව තේරුම් අරගෙන ඒ තුල රැඳී නොසිටින විදිහට තමන්ගේ මනස භාවිත කරන්නට නැවත නැවත උත්සාහවත් වන්නට ඕනේ. එතකොට තමන් ඒ සංස්කාර ධර්මයන්හි උපේක්ෂා සත්‍යයට තමන්ගේ මනසපත් කරගන්නකොට සංස්කාරයන්හි ස්වභාවය තේරුම් අරගෙන අවිද්‍යාවෙන් ඒ ලෝකයේ ගොඩනගෙන ආකාරයේ තේරුම් අරගෙන උපේක්ෂාවට නිමිති වලපත් වෙනකොට තමන්ගේ මනසට ඒ උපේක්ෂා සහගත සුවතාවය ලබන්නට විපස්සනා උපේක්ෂාව ලබන්නට පුළුවන්කම තියෙනවා. ඒ ඒකට කියනවා හිත අජිපේක්ෂණය කළ යුතු තැන අජිපේක්ෂණය කරනවා කියලා. ඒ වගේම හීනාදිමුත්තිකෝච හොත්. හීනාදිමුත්තික වුණොත් එහෙම කෙනෙකුට හීනාදිමුත්තික පුද්ගලයාට නිවන් දකින්න පුළුවන් කමක් නැත්තේ. හීනාදිමුත්තිකයි කියලා කියන්නේ පාපී ලාමක අදහස් තියෙනවා. එක්ක තමන් භාවනා කරන්නේ අනිත් අයට පේන්නේ. එක්ක සිල් රකින්නේ අනිත් අයට පේන්නේ. තමන් සිල් රකින්න බව අනිත් අයට පෙන්වන්නට ඕන. අනිත් අය පහත් කොට හෝ කල්පනා කරනවා. තමන් භාවනා කරන කෙනෙක් කියලා හුවා දැක්වීම හෝ සිද්ධ කරනවා. අනිත් අයට මේක නෑනේ කියලා හෝ තමන්ව හිතේ ඒ පැත්තෙන් අකුසලයේ පැත්තේ සතුටටපත් කරගන්නවා. ඒ වගේම ලෝකේ කාමාදී විෂයන් පිළිබඳව අතෘප්තිකර මනසින් මේ දේවල් සොයාගෙන යන තැනක වාසය කරනවා. මෙන්න මේබඳු ගතිවලට කියනවා හීනාදිමුත්තිකයි කියන්නේ. හීනාදිමුත්තික පුද්ගලයෙකුට නිවන් දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ හීනාදිමුත්තික බව නිසා. ඒ හීනාදිමුත්තික භවෙන් මිදුණු පුද්ගලයෙකුට තමයි නිවන් දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ලාමක අදහස්. ලාමක අදහස් කියලා කිව්වේ අකුසල නිස්සිත අදහස්. ලෝභ, ද්වේෂ, මෝහ, මාන මේ ආදී ලක්ෂණයන්ගෙන් යුක්ත දේවල්. එදිනදා ජීවිතය ඇතුලේ ඔබට මේ දේවල් ඉතාම සියුම්ව ඇසුරු වෙන තැන් වෙන්නත් පුළුවන්. ඒ දේවල් පිළිබඳව හඳුනා ගන්න. තව කෙනෙක් ගැන ද්වේෂය ඔබ ඔබේ මනස තුල යෙදෙන්නේ කොහොමද? රාගය යෙදෙන්නේ කොහොමද ඔබේ මනස තුල? ලෝභය යෙදෙන්නේ කොහොමද ඔබේ මනස තුල? ඒවා වංචක ධර්ම විදිහට ඔබ වංචාවටපත් කරන්නේ කොහොමද? අන්න ඒ වගේ දේවල් පිළිබඳව නැවත නැවත හිතන්න ඒ වගේ දේවල් පිළිබඳව නැවත නැවත කල්පනා කරන්න. ඒ වගේ දේවල් පිළිබඳව ඔබ නැවත නැවත හිතනකොට නැවත නැවත ඒ වගේ දේවල් පිළිබඳව කල්පනා කරනකොට ඔබේ මනස නිවැරදිව පවත්වා ගන්නට ඔබට පුළුවන්කම ලැබෙනවා. මනස නිවැරදිව රැක ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ time වලට හිතපත් වෙන්නේ නැති වෙන්නේ. ඒක තමයි ළමු අදහස් වලට තමන්ගේ හිතපත් වෙන්නේ නැති වෙන්නේ හිත තියාගන්නවා කියන එක. ඒකට හීනාදි මුත්‍තික වෙන්නත් හොඳ නැහැ. හීනාදිමුක්තික වෙන්නේ නැති එකට තියෙන ප්‍රතිවිරුද්ධ දෙය තමයි ඔබ ප්‍රණීතාදිමුක්ත වන්නට ඕන. ප්‍රණීතාදිමුක්තයි කියන්නේ ඔබ ප්‍රණීත ධර්මයන්හි අදිමුක්ත භාවයේ ලබන්නේ. ඒ කියන්නේ හීනාදිමුක්තික සත්‍යය හැම වෙලාවෙකදීම ලාමක අදහස් දරන්නේ කාම සම්පත්‍ය ආදී දේවල්ම තමයි හොයන්නේ. හිත ගැටෙන තැන්වල ගැටෙනවා. ඒ බඳු ස්වභාවයෙන් යුක්තයි. එතකොට හිත ද්වේෂයෙන් යුක්ත නම්, ඇලීමෙන් යුක්ත නම්, ලමු දේවල් වලින් යුක්ත නම් අන්න ඒ වගේ ගතියකින් ඔබේ මනස වෙන් කරගන්නට ඕනේ, ඉවත් කරගන්නට ඕනේ. ඔබේ හිත ප්‍රණීතාදිමුක්තික භාවයට පත් කර ගැනීම සිදු කරන්නට ඕනේ. කොහොමද ප්‍රණීතාදිමුක්තික භාවයට පත් කරගන්නේ? හිත ප්‍රණීතාදිමුක්තික භාවයට පත් කරගන්නේ හැම වෙලාවකදීම ඔබ මනස ශ්‍රේෂ්ඨ අදහස් පැත්තට යොමු කර ගැනීම. සීලය පිළිබඳව, සමාධිය පිළිබඳව, ප්‍රඥාව පිළිබඳව අපේක්ෂා සහිතව වාසය කරන්නට ඕනේ. තමන්ගේ කායික වාචසික මානසික ක්‍රියාකාරීත්වය සීල සමාධි ප්‍රඥාව දියුණුවන ආකාරයට පවත්වන්නට ඕන. අන්න ඒ පිළිබඳව හිතමින් ඒ පිළිබඳව කටයුතු කරමින් සංවර භාවයට පත්වීම කියන එක තුළ සිද්ධ වෙන්නේ ඔබ ප්‍රණීතාදිමුක්ත භාවයට පත්වීම. අන්න ඒ තුළ ඔබට නිර්වාණය කරා ඔබේ මනස අරගෙන යන්නට පුළුවන්කම තියෙන නිසා පණීතාදිමුක්තික භාවය අනිවාර්යයෙන්ම ඔබේ මනස තුළ භාවිත වන්නට අවශ්‍යයි. ඒ වගේම නිවන් දකින්නට බැරි අනිත් කරුණ තමයි සක්කාය අධිරතෝච සක්කාය කියලා තියෙනවා. සක්කාය කියලා කියන්නේ සක්කාය දිට්ඨියේ තමන්ගේ සිත පවතිනවා කියන එක. ඒ කියන්නේ රූපාදී ධර්මයන් පිළිබඳව රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය පිළිබඳව තමන්ගේ හිත දෘෂ්ටි වශයෙන් ග්‍රහණය කරගෙන පවතිනවා. මේ රූපේම තමයි මම, මේ රූපේම තමයි ආත්මය. මේ විදිහට මේ රූපය ආත්මය හැටියට කල්පනා කරනවා. එක්ක ආත්මය වෙනම රූප වස්තු තියෙනවා. මේ ආදී ලෙස විෂයාකාර සක්කාය දිට්ඨිය තුළ රැඳිලා ඉන්නවා. විෂයාකාර සක්කාය දිට්ඨිය ඇතුළත රැඳිලා ඉන්නකොට විෂයාකාර සක්කාය දිට්ඨිය තුල වාසය කරනකොට ඒකත් නිර්වාණයට බාධාවක් බවට පත් වෙනවා. මෙන්න මේ කියපු ධර්ම හය තුල කෙනෙක් තමන්ගේ මනස තියනවා නම් අන්න ඒ තුල මනස පවත්වන පුද්ගලයා අබද්ධෝ අභව්‍යයි නිර්වාණයට පත්වන්න. එහෙනම් ඔබ මනස භාවිත කරනවා නම් නිවන ඉලක්ක කරගෙන මෙන්න මේ කරුණු හය පිළිබඳව ඔබ නිරන්තරයෙන්ම අවබෝධයෙන් යුක්තව වාසය කරන්නට ඕන. සිතට නිග්‍රහ කළ යුතු තැන නිග්‍රහ කරන්නට ඕනේ. පග්‍රහ කළ යුතු තැන පග්‍රහ කරන්නට ඕනේ. සම්පහන්සනය කළ යුතු තැන සිතට සම්පහන්සනය කරන්නට ඕනේ. සිත අජපෙක්ඛණය කළ යුතු තැන සිත අජපෙක්ඛණය කරන්නට ඕනේ. ඒ වගේම ඔබට හිතේ ලාමක අදහස් උපදිනවද කියන එක පිළිබඳව නිරන්තර චිත්ත භාවනාව තුළ ඉන්නට ඕනේ. ලාමක අදහස් දුරු කරලා ප්‍රණීත අදහස් ඇති කරගන්න අවශ්‍යයි. කුසල ධර්මයන් පිළිබඳව අදහස් ඒ වගේම සක්කාය දිට්ඨිය ඇසුරු වෙන්නේ කොහොමද කියලා තේරුම් අරගෙන සක්කාය දිට්ඨිය දුරු වෙන ආකාරයට ඔබේ මනස භාවිත කිරීම විපස්සනාව තුළ සිද්ධ කරලීම සිදු කරන්න ඕනේ. අන්න ඒ භාවනාව ඇතුළේ ඔය කියන කරුණු ටික පිළිබඳව මූලික අවධානයක් ඔබ යොමු කරනවා නම් ඔය කියන කරුණු ටික ඇතුළේ ඔය සීමාව තුළ ඔබේ මනස ඔබ භාවිත කරනවා නම් අනිවාර්යයෙන්ම ඔබ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් නිවන කරා ලං වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චෛදික්ක වේ ධම්මේ සමන්නාගතෝ බික්කු බබ්බෝ අනුත්තරං සීති භවං සච්චිකාතු මේ ධර්ම හයකින් සමන්නාගත භික්ෂුව බබ්බෝ ඔහු සුදුසුයි භාවනා කරන කෙනා සුදුසුයි මේ ධර්ම හයකින් සමන්නාගත නම් මේ සීති භාව සංඛ්‍යාත නිර්වාණය සාක්ෂාත් කරගන්නට මොනවද? චිත්තට නිග්‍රහ කළ යුතු තැන නිග්‍රහ කරනවා. පග්‍රහ කළ යුතු තැන පග්‍රහ කරනවා. සම්පහන්සනය කළ යුතු තැන සම්පහන්සනය කරනවා. අජිපේක්ෂණය කළ යුතු තැන අජිපේක්ෂණය කරනවා. ඒ වගේම සිත තමන්ට ලාමක නොවි ශ්‍රේෂ්ඨ අදහස් වල පවත්න්නට පුළුවන් නම් නිරන්තරයෙන්ම තමන්ගේ හිත ලාමක අදහස් වලින් තොරව ඒ ශ්‍රේෂ්ඨ අදහස් වලින් සිත පවත්න්නට උත්සාහවත් කරනවා ප්‍රණීතාදි මුක්තිකයි කියලා කියන එක. ඊට පස්සේ අවසාන වශයෙන් නිබ්බානාධිසතෝච සක්කාය සක්කායාධිරත වෙන්නේ නැතුව නිබ්බානාධිරත වෙනවා. ඒ කියන්නේ නිර්වාණය පිළිබඳව නිරන්තරයෙන්ම නිවීම පිළිබඳව තමන්ගේ මනස භාවිත කරන ස්කන්ධ පංචකයේ උදේවැය දැකීමෙන් නිර්වාණය පිළිබඳව තමන්ගේ මනස යොමු කොට වාසය කරන්නෙක් බවට පත් වෙනවා. පිනතුනේ මෙන්න මේ ආකාරයට තමන් තමන්ගේ මනස භාවිත කිරීම පිළිබඳව ඥාන සංප්‍රයුක්තව කටයුතු කරනවා නම් අන්න ඒ කෙනාට ක්‍රමානුකූලව ඊටාම ඉක්මනින් හිත දියුණු කරගෙන නිවීම කරා පැමිණෙන්නට පුළුවන්කම තියෙනවා. මේ කරුණු කාරණා පිළිබඳව අවධානය මේක सिद्ध කරන්නේ කොහොමද කියන අවබෝධය අඩුවීම නිසා තමයි බොහෝ දෙනෙකුට ධර්මය අවබෝධ කර ගැනීම ටිකෙන් ටික ටිකෙන් තුර දුරස්ත දෙයක් බවට පත් වෙන්නේ. එසා ඒක දුරස්ත නොවීම සඳහා මේ කියන කරුණු කාරණා පිළිබඳව විශේෂ අවධානයක් ඇතිව අපි කරන භාවනාව સિદ્ધ කරන්නට අවශ්‍යයි. සමතේ වැඩි යුතු තැන සමතේ වඩන්න විපස්සනා සඳහා සිත නිරන්තරයෙන්ම ඒකාග්‍රතාවය ඇති වුණ කල්හි හිත භාවිත කරන්න එබඳු ඥාන සංප්‍රයුක්ත නිපක ප්‍රඥාවෙන් යුක්තනම් ඔබට අනදිගත ධර්මය අධිගත කරන්නට පුළුවන්කම තියෙනවා ඔබ බහුව පුද්ගලයෙක් බවට පත් වෙනවා සීති භව සංඛ්‍යාත අනුත්තර වූ නිර්වාණය අවබෝධ කරගන්නට. ඉතින් මේ කියපු කරුණු ටික අතපසු කරන්නේ නැතුව මේ කරුණු ටික ඔබේ භාවනා ප්‍රතිපදාවත් සමග එකතු කරගන්නද කියලා ඔබට බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. ඉතින් කල්පනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තලා වටිනා කුසලයක් හැමදිනාම සිද්ධ කරගන්න තියදුනේ. මේ සිද්ධ කරගත්තු සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාං කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලයේ හේතුපනිස්වයෙන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වන ලබත්වා ඉෂ්ඨකාරක ස්ථානාධිපති ආදී සියලු දේවගණ සමූහය තමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලයේ හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා දෙවියන්ටත් පින් දෙන්න.